ඇයි අපි ඒ අනුව ලෝකය දකින්න පුරුදු වෙන්න ඕනේ අපි නිර්පරාදයේ දුක් විඳිනවා. අපරාධේ දුක් විඳිනවා. ඒ මොකද තණ්හාව ඇති නොවිය යුතු තැන්වල තණ්හාව ඇති වෙනවා. තණ්හාව ඇති නොවිය යුතු තැන්වල තණ්හාව ඇති වෙනවා. අද සමාජ කතිකාවත සමාජ කතිකාවතේ වග උත්තරකාරයෝ කවුද? ධර්ම ශ්‍රවණය කරන අය. ඒ කියන්නේ අපි ඊටාම ගෞරවයෙන් මේ මෙවැනි මාතෘකාවකින් අපි ධර්මය දේශනා කරන්නේ ඊටාම ගෞරවයෙන් Tamanට ලැබෙන ධර්මය මුදුන් මල්කඩක් වගේ ඊටාම ගෞරවයෙන් ලබාගෙන ඒ ලැබෙන ධර්මය සමාජගත කරන්න ඕනේ ඒක අපේ යුතුයකමද නැද්ද? ඒක තමයි අපේ යුතුයකම. මොකද බුදුරජාණන් වහන්සේට කර හැකි ලොකුම දේ තමයි මේ පණිවිඩය ශාසනය කියන්නේ හස්න, හස්න කියන්නේ සසුන, සසුන කියන්නේ පණිවිඩය. බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය. මේ පණිවිඩය සමාජගත කරන්න ඕනේ. මොකද කාගේ යහපත සඳහාද? මොකද අපිට ලොකු බුද්ධ ශාසනයක් හදලා පෙන්වන්නද ලෝකේ බලවතා බුදුරජාණන් වහන්සේ අපේ ධර්මයේ තමයි ලෝකේ හැමතැනම තියෙන්නේ කියලා. එහෙම එකක් පෙන්වන්නද මේ? නෑ එහෙම මාත්‍ර එක්කවත් අවශ්‍යතාවයක් නැහැ. සත්‍ය අවබෝධ කරගන්නකොට වැඩි දිනෙක අතුලාන්ත සැනසීමකට පත් වෙන හින්දා අතුලාන්ත නිවීමකට පත් වෙන නිසාවෙන් ඉතින් ඒකින්ද අපි සාකච්ඡා කරපු දේවල් සතිය පුරාවට සාරාංශගත කොට සමාලෝචනයක් විදිහට නැවත සාකච්ඡා කරනවා නැවත සාකච්ඡා කරලා අපි යම් අදිෂ්ඨානයක් ගන්නවා හැමදෙනෙක්ම කොහොමද මම මේකට දායක වෙන්නේ කියලා කොහොමද මම මේකට දායක වෙන්නේ කියලා ඒකෙන් අපිට ලැබෙන ලොකුම ප්‍රයෝජනය මොකක්ද මම මේකට දායක වෙන්න නම් මම ඉස්සෙල්ලා මේක අත්දකින්න ඕනේ ඒතර අනුන්ට යමක් කියලා දෙන්න හරි Tamanට මේ දේ සිද්ධ කරගන්න වෙනවා නැත්නම් මේක කියලා දෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකයි අපි අරමුණු කරේ නිර්පරාදයේ දුක් විඳිනවා කියලා. නිර්පරාදයේ දුක් විඳින අවස්ථාවක් මම කියන්නද? අපි ගත්ත මාතෘකාවකටම යමු. මට තෑග්ගක් හම්බ වෙනවා මාලයක් කියලා හිතන්න. මේක ඉමිටේෂන් මාලයක්. එතකොට මේක මම රැවටෙනවා රත්තරන් මාලයක් කියලා. දැන් මොකද වෙන්නේ? ලොකු පළවෙනි එක ලොකු සන්තෝෂයක් උපදිනවා. හරි ඉතින් සන්තෝෂෙන් ඉන්න පුළුවන් නේද ඉතින් හොඳයිනේ නේද නමුත් මේ සන්තෝෂය උපදින්නේ මේක බොහෝ කල් තියෙන හින්දා රත්තරන් කියන ඒවා ඉක්මනට වෙනස් වෙන්නේ නැහැ බොහෝ කල් තියෙනවා මට මගේ ජීවිත කාලෙම මේක තියාගන්න පුළුවන් මේක අර කළු වෙන්නේ නැහැ දැන් මේ රත්තරන් වෙනස් වෙන්නේ නැහැ කියන එක නෙමෙයි රත්තරන් අනිත්‍ය ස්වභාවය තියෙන එක නමුත් ඒක වෙනස් වෙන්න ගත වෙන කාලය අනිත්‍යවට සාපේක්ෂව වැඩි හින්දා ඒක වටිනාකමක් තියෙනවා එහෙනම් මේ දැන් මෙයා රැවටිලා තියෙන්නේ. එහෙනම් සන්තෝෂයෙන් ඉන්නවා විතරක් නෑ. එයාට ප්‍රශ්න වගේක් තියෙනවා. දැන් මේ රත්තරන් මාලේ රකින්න ඕනේ. නැති වෙයි කියලා බය තියෙනවා. වෙන කෙනෙක් ගනී කියලා හිතෙනවා. නේද? නැවත නැවත බල බල සතුට වෙනවා. එහෙම දුකුත් විඳිනවා මේකෙන්ද. මං අහනවා නැති වෙයි කියලා බයේ කොයි වෙලාවක හරි මේක ඒක තුලින්ම දිරනවා වේගෙන්න. ඒක තුලින්ම කළු වෙලා යනවා. නේද? ඉක්මනට වෙනස් වෙනවා. නමුත් නැති වෙයි ආරක්ෂා කරගන්න ඕනේ කියලා බයේ මේක ආරක්ෂා කරන්න විඳින දුක අපරාධයක්ද නැද්ද? අපරාධේ නේද? අපරාධයක නේද? අන්න ඒ වගේ. ඒ දුක් විඳින්නේ වැරදීමක් හින්දා. ඒ දුක් විඳින්නේ වැරදීමක් හින්දා. අපි අපේ ජීවිතේ බොහෝ දේවල් ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. අපහසු වෙන්නමුත් තණ්හාවක් හිතේ ඇති වෙලා මේ දේවල් රත්තරන් වගේ කියලා හිතාගෙන. වෙනස් වෙන්නේ නෑ කියලා දැනිලා තේරිලා එහෙම දුක් විඳින්න හදනවා. ඒ දුක් විඳින්නේ හිතේ ඇති වෙලා තියෙන නෑ මං වෙනස් වෙන්න දෙන්නේ නෑ කියලා. එතකොට වක්කඩේ හකුරු හංගලා වක්කඩ කියලා කියන්නේ වතුර ගලාගෙන යන තැනක්. එතන මං ගිහිල්ලා හකුරු හංග මං හරි අමාරුවෙන් හම්බ කරපු හකුරු ටික හංගලා කවුරු හරි ගණී කියලා හරියට පරිස්සමෙන් වටේට කිසි කෙනෙකුට එන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරනවා. ආරක්ෂා කළ උදේ බැලුවොත් දිහ වෙලා ගිහලා ඒක විසින්ම දිනලා ගිහිල්ලා. ඒතර අපි ඒතර එහෙම එහෙම තැනක ආරක්ෂා කරන්න බෑ. වටේට ආරක්ෂා කරා කියලා වැඩන්නේ ඒක විසින්ම තියලා යනවා. අපි ආරක්ෂා කරන්න හදන බොහෝ දේවල් ජීවිතයේ අන්තිමට බලනකොට ඒ ආරක්ෂා කරන්න දෙයක් එතන නැති දේවල්. අන්න ඒක නොතේරිච්ච හින්දා අපි තියනවා කියලා හිතාගෙන ආරක්ෂා කරන්න යනවා. යමක් තියනවා කියලා හිතාගෙන. අන්න ඒ වැරද්ද නිවැරදි කර ගැනීම තමයි කළ යුතුව තියෙන්නේ. එතකොට තණ්හාව අයින් කරන්න දෙයක් නැහැ. තණ්හාව අයින් කරන්න දෙයක් නැහැ. සතරම් මාළේ ගැන තියෙන තණ්හාව කලින්ම දැනගත්තා නම් මේක ඉමිටේෂන් කියලා. බලෙන් වත්තා ගන්න පුළුවන්ද? ඊට පස්සේ මෙන්න සාලේ නිකම්ම තියලා යනවා. හා ආරක්ෂා කරන්න දෙයක් නැහැ. තණ්හාව හැදෙන්නේ නැහැ. එහෙනම් අන්න ඒ වගේ තමයි අපේ මේ ජීවිතේ ජීවිතේ අපි මහා මහා දුක් විඳලා කරගන්න සමහර දේවල් තියෙනවා. හරි? මට හරි කම්පනයක් ඇති වෙච්ච අවස්ථාවක් තියෙනවා කම්පනයක් ඇති වෙච්ච වෙලාවක් තියෙනවා යමක් දැනෙලා වේදනානුපස්සනාව කරන වෙලාවේ ඒ තමයි අපි කියන්නේ අපි ඔය කියන්නේ මේ දෙමව්පිය ඉදිරියේම ළමයි මරලා දැම්ම කියලා ඒ වගේ නිකන් කේද වාචකයක් වුණත් අපි කියනෝනේ නේද ඉදිරියේම ඔක්කොම විනාශ කරලා දැම්ම කියලා ඉද්දිම විනාශ කරලා දැම්ම අඩුම ගානේ දෙන්නයි අයින් කරලවත් මේක කරන්න තිබ්බා කියලා ඒ වගේ මොන හරි නිකන් කේදනීය දෙයක් වගේ පින්නත් මේ අපි හරියට මහන්සි වෙලා සමහර දේවල් හොයා ගන්නවා. ජීවිතයට එකතු කර ගන්නවා. එකතු කරගන්නේ ඇයි? ස්ථාරම්මණයන්. එතන කැමැති අරමුණු කැමැති අරමුණු නිබඳව ඇහි ගැටෙන්න කියලා සමහර වස්තුන් හරිය අමාරුවෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ දැන් අපි හිතන්නේ මේ දේ එකතු වුණොත් මට සන්තෝෂයෙන්ම ඉන්න පුළුවන්. මේ දේ මගේ ජීවිතයට එකතු කරගත්තොත් මට සන්තෝෂයෙන්ම ඉන්න පුළුවන් මේ දේ නැති වුණොත් නම් දුකෙන්මයි ඉඳ වෙන්නේ කියලා පුද්ගලයෝ හෝ වස්තු හෝ නැත්නම් වෙන මොන හරි ජයග්‍රහණ හෝ මොන හරි අපේ ජීවිතේට අපි එකතු කරගන්නවා. මේකේ තේරුම ඒවා කරගන්න එපා කියන එක නෙවෙයි. අපි කතා කරමු ඒ ගැන. මේ නමුත් ඛේද වාචකය තමයි ඒ වස්තු තියෙද්දීම ඒ සන්තෝෂයෙන් ඉන්න කියලා එකතු කරගත්ත වස්තු තියෙද්දීම දුක් ඇති වෙනවද නැද්ද? නේද? <coughs> උදාහරණයක් ගෙයක් හදාගත්තොත් මට සන්තෝෂෙන්ම ඉන්න පුළුවන්. ආයෙත් කිසි ප්‍රශ්නයක් නැහැ. ගේ හදාගත්තා නම් ඔක්කොම ඉවරයි. එතනින් එහාට ආයෙ කිසි ප්‍රශ්නයක් නැහැ නේ කියලා හිතලා දුක් විඳලා විඳලා විඳලා විඳලා විඳලා ගේ හදනවා. දැන් ගෙවල් ගේ හදාගත්තට පස්සේ සන්තෝෂෙන්ම ඉන්නවද? හරිද? ළමයෙක් නැති කෙනෙක් කල්පනා කරනවා ළමයෙක් හිටියා නම් තමයි මට ලෝකෙන් දරු සම්පත තරම් වෙන සම්පතක් නැත. මේක නැත්තම් ජීවත් වෙලා වැඩක් නැත කී කියනවා. දරුවෙක් හදාගත්තට පස්සේ සන්තෝෂෙන්ම ඉන්නවද? නැහැ. ඒ වස්තු තියෙද්දිම සන්තෝෂේ නැතුව යනවා. අහවල් જાති වාහනයක් ගත්තොත් තමයි හොඳටම හොඳ කියලා අන්තිමට ගන්නවා. ඉතින් වාහනේ තියෙන සන්තෝෂේ නැහැ. හරි? අහවල් කෙනා විවාහ කරගත්තොත් තමයි මට සන්තෝෂෙමින් ඉන්න පුළුවන් කියලා හිතනවා. අන්තිමට විවාහ කරගන්නවා. අන්තිමට එයා ඉන්නව සන්තෝෂේ නැහැ. ඒක මම කියේක මහා කේද වාචයක් අපේ ජීවිතවල තියෙන. හරිද? ඒ තමයි අනිත්‍ය ස්වභාවය. ඒ තමයි අනාත්ම ස්වභාවය. ඒතර මෙවැනි ස්වභාවයක් තියෙන සිද්ධි ඇරෙන්න වෙන මොනවද තියෙනවද බලන්න. ඊළඟට ළඟා කරගත ගන්න ගන්න උත්සාහය සතුටු වෙනින්න කියලා ළඟා කරගන්න ගන්න උත්සාහය සමහරට අවුරුදු ගාණක් වෙන්න පුළුවන්. සමහරට අවුරුදු ගාණක් වෙන්න පුළුවන්. නේද? විශාල කාලයක් දුක් විඳිනවා. ලොකු දුක් විඳිනවා. ඇයි? සන්තෝෂයෙන් ඉන්න ඕන දේ ළඟා කරගන්න කියලා. අන්තිමට ළඟා කරගෙන ටික දවසයි ඔක්කොම ඉවරයි. හැබැයි ළඟා කරගන්න බැරි වුණොත් හැමදාම දුක් විඳින්න හිතෙනවා. ළඟා කරගත්තා නම් තමයි ඉතින් සතුට කියලා. නේද? ඒකින්ද අන්න බලන්න අන්න එහෙම ලක්ෂණයක් අපේ ජීවිතේ තියෙනවා. මේක තේරුම් ගන්න ඕනේ. මේක තේරුම් ගන්න අපි මේ සතියෙම කතා කරේ අපේ මේ කය ආශ්‍රිත, සිත ආශ්‍රිත සිද්ධ වෙන එක්තරා වැඩපිළිවෙලක් පිළිබඳව විවෘත මනසකින් බලමු කියලා. මේ ඔක්කොම කරන්නේ ඔන්න වැඩපිළිවෙල. ඒක මෙතන සිද්ධ වෙන ක්‍රියාවක්. ඒ වැඩපිළිවෙල මට අයිති එකක් නෙවෙයි. මට අයිති එකක් නෙවෙයි. මොකද්ද මේ වැඩපිළිවෙල? ඇහි, කනේ, නාසයේ, දිවේ, ශරීරයේ සහ මනසේ හැදෙන දෙයක් ඒක. හැදෙනවා ඒක. මං හදනවා නෙවෙයි හැදෙනවා. හරියට ඩයිනමෝවක් කරකවල කරන්ට් එකක් උත්පාදනය කරගන්නවා වගේ. නේද? ඉතින් වයර් තියෙනවා කරන්ට් එක පේන්න තියෙනවද? නැහැ. ඒකද නමුත් අතු දන්නෝ දන්නවා මේ වයර් එක දිගේ මේකට නම් අත තියන්න හොඳ නැහැ. මේක අහවල් දෙයක් කරකවලා මොකක් හරි ශක්තියක් මේක උපද්දවාගෙන තියෙන කියලා දන්න එක ඇහැට පේන්නේ නැහැ. අන්න ඒ වගේ අපේ ඇහැ කන ඇහැ කන නාසය දිව ශරීරය කියන සහ මනස කියන ඉන්ද්‍රියන් වල එක්තරා කරන්ට් එකක් උපදිනවා. එක්තරා ශක්තියක් උපදිනවා. එක්තරා වැඩක් වෙනවා. ඒ තමයි ඒ තැන්වල හැදෙනවා සැප වේදනා, දුක් වේදනා, අදුක් අසුඛ වේදනා කියලා වේදනා තුනක්. හරිද? පුදුම වැඩේ කියන්නේ එක මොහොතක්වත් එහෙම එකක් නැති අවස්ථාවක් අපිට නැහැ. හරි අපි දන්නේ නැහැ මේක. අපි එක්ක හැම වෙලාවකම එක්ක සැප වේදනාවක්, එක්ක දුක් වේදනාවක්, එක්ක අදුක් අසුඛ වේදනාවක්, ඇහෙන් හෝ කනෙන් හෝ නාසයෙන් හෝ දිවෙන් හෝ ශරීරයෙන් හෝ මනසෙන් විඳින්මිනු ඉන්නේ. හරිද? හැම වෙලෙම එහෙම එකක් වෙනමින් ඉන්නේ. අපි වේදනාව කියනකොට හුඟක් අය හිතන්නේ දුක් වේදනා කියලා. වේදනාව කියන්නේ જાති තුනක් සැප වේදනා, දුක් වේදනා, දුක් අසුඛ වේදනා. එහෙම එකක් නැති වෙලාවක් නැහැ. හැම වෙලෙම එහෙම එකක් විඳින්මින් ඉන්නේ. ඇයි? වේදනාව කියන්නේ ਸਰවචිත්ත සාධාරණ චෛතසිකයක් හැම හිතක් එකම උපදින සිතට අන්‍ය වූ ක්‍රියාවක්. එතකොට රූපයක් දැක්කහම දැන් මම ඔකට හොඳ උදාහරණයක් කියන්නේ මම මෙතන ගනන මේ මේස් උඩින් තියෙනවා දූර්යංගිරියා. හරිද? දැන් දූර්යංගිරිය නිත්‍ය වස්තුවක් නේද? නිත්‍ය කියලා කියන්නේ මේ වෙනස් වෙන්නේ නැති එකක් නෙවෙයි. ඒක මෙතන දැන් ගෙනත් තිබේ එක වස්තුවක් අපි කට්ටියට සාපේක්ෂව එක එක්කෙනාගේ එක එක්කෙනාගේ මේක දැකීමෙන් ඇති වෙන සැප වේදනාව සහ දුක් වේදනාව වෙනස්. සමහර අයට සැප වේදනා ඇති වෙනවා සමහර අයට දුක් වේදනා ඇති වෙනවා ඒකේ තරමත් වෙනස් සමහර අයට ගොඩාක් සැප වේදනා ඇති වෙනවා සමහර අයට මධ්‍යස්ථයි සමහර අයට හීන සැප වේදනාවක් සමහර අයට අදුක් අසුක වේදනාවක් ඒකේ තිබ්බත් එකයි දැන් මේ සමහර අයට නිකන් මෙමය පවන්න අත දැක්කහම බලන්න කාටවත් සැපයක්වත් දුකක්වත් නෑ එහෙනම් ඒක මොකද්ද අන්න එහෙම එකක් එහෙම නැත්තම් සමහර අයට සාමාන්‍ය දුක් වේදනාව සමහර අයට මධ්‍යස්ථ දුක් වේදනාව සමහර අයට අධික දුක් වේදනාව දුරියංගිරිය ගෙනත් තිබුණා එහෙනම් ධූරයන්ගෙදී එකමයි අපි එක එක සිත්වල මේ වගේ ඇති වෙන්න හේතුව ඒ ඒ සිත්වල තියෙන මොකක් හරි වෙන ප්‍රශ්නිකුත් උතෙන්ට <laughs> බලපාලා තියෙන එක සිත්වල ප්‍රශ්නයක් වෙනවා තියෙන්නේ නේද ඒකට අපි තේරුම් ගත යුතු තියෙනවා සැප වේදනා දුක් වේදනා රඳාපවතින්නේ ඉෂ්ට අනිෂ්ට ස්වභාවය මත ඉෂ්ඨාරම්මණයක් දැක්කහම සැපක්කුත් අනිෂ්ඨාරම්මණයක් දැක්කහම දුකකුත් ඇති වෙනවා ඉෂ්ඨ අනිෂ්ඨ කියන්නේ කැමැති අකමැති කියන එකයි හරිද එතකොට බලන්න වස්තු වලට ගැන තියෙන කැමැතියක්ම ඇති හින්දා අපි වස්තු හොයනවා. අර ඒ වස්තුව ගෙනාවුවාම ඒ වස්තුව හින්දාම නැවත දුක් ඇති වෙන්න හේතු වෙන්නේ ඇයි? ඉෂ්ට වෙනකොට ඒ වස්තුව ගැන අනිෂ්ට වෙලා කාගේද? කොහේ පැත්තද? මෙහි. නේද? ඉෂ්ට ගැන කැමැත්ත වෙනකොට අකමැත්ත හැදිලා. හරිද අපි දැන් යාළුවෙක් කියලා හිතන්නකෝ යාළුවෙක් මට අහවල් යාළුවා ගෙදර ගෙන්නගෙන ගෙදර දවස් දෙක තුනක්වත් අපි මේ යාළුවත් එක්ක ඉඳ තියෙනවා නම් හොඳට කතා බහ කර කර ඉතාලම හොඳයි කියලා පුදුම සන්තෝෂයකට එන්න කියනවා ආපු ගමන් ඉඳන්ම සන්තෝෂයෙන් ඉන්නවා. පළවෙනි දවසෙත් ඉන්නවා. දෙවෙනි දවසෙත් ඉන්නවා. තුන්වෙනි දවසෙත් ඉන්නවා. යන පාඩක් නැහැ. දැන් මොකද වෙන්නේ? දැන් දැන් අනිෂ්ට වෙලා නේද? දැන් ඒතර මට දුක් වේදනා එන්නේ. ඉතින් අන්න බලන්න හිත වෙනස් වීමෙන් ඔක්කොම වෙනස් වුණා නේද? එහෙනම් අනිෂ්ට දෙයක් දුක් විඳින දෙයක් හිත වෙනස් කිරීමෙන් ඉෂ්ට කරගන්න බැයිද? හරිද? මේක හරිම වටින කාරණාවක් අපි කතා කරන අපේ දරුවොත් එක්ක. හරි? දරුවෝ මේකට හොඳ උත්තර දෙනවා. අපේ ළමා වැඩසටහන් වලදී අපි කතා කරන දෙයක් මම ආයෙ මතක් කරනවා. මෙතෙන්ට ගැලපෙන හින්දා මම කියන්නේ. මොකද ඒකත් කතිකාවතක් බවට පත් කරන්න පුළුවන් හින්දා ළමයින්ගෙන් මම හුඟක් වෙලාවට දෙමාපියෝ නැති වෙලාවක අහනවා ඉගෙන ගන්න කැමැත්තෙන්ද? ඉෂ්ඨාරම්මන අනිෂ්ඨාරම්මන ඔය කතා එයාලට කියන්න යන්නේ නැහැ. ඉගෙන ගන්න කැමැත්තෙන්ද කියලා අහම හුඟක් කට කියන අම්මෝ නැහැ. හරිද? අපි ඉගෙන ගන්න එපා වෙලා ඉගෙන ගන්න අපි කැමැත්තෙන් නෙවෙයි ඉගෙන ගන්නේ. ඒක තව කොච්චර දවස් ඉගෙන ගන්න තියෙනවද? ඉතින් ගණන් හදලා කියන තව අවුරුදු 10ක් තියෙනවා, 6ක් තියෙනවා, 7ක් තියෙන එක එක්කෙනා වයසත් එක්ක හදලා කියන ඇඟිලි ගන්නලා කියනවා. ඒකට මම හිතනවා එච්චර කාලයක්ම ඉඳ වෙන්නේ අකමැත්තෙන් කරනකොට සැපයිද දුකයිද? දුකයි. එහෙනම් දුක් විඳින්න වෙනවනේ අවුරුදු ගාණක්. දැන් මගේ පැත්තට කට්ටිය හැරිලා ඉන්නේ. <laughs> දුක් විඳින්න වෙනවනේ අවුරුදු ගාණක්. තේරුම් ගන්න නැහැනේ. එහෙනම් අපි මම ඉදිරිපත් වෙන දෙමව්පියන්ට කියලා ඉගෙන ගන්න එක නවත්තලා දාමු. එදින නිකන් දුක් විඳින්න ඕනේ නැහැ නේ. එහෙනම් ඉගෙන ගන්න එක නවත්තලා දාන්න. එතකොට මොකක්ද දෙන උත්තරේ? බෑ. බෑ කියනවා. එහෙම බෑ. ඉගෙන ගන්න ඕනේ. එහෙනම් වෙන ක්‍රමයක් නැද්ද? අකමැත්තෙන් ඉගෙන ගන්න එක දුකෙන් කරන්න වෙන්නේ. වෙන ක්‍රමයක් නැද්ද මේක සතුටෙන් කරන්න? ඉගෙන ගන්න එක අනිවාර්යෙන් කරන්න. ඉගෙන ගන්න එක නැත්නම් දුක් නැති වෙනවා. ඒක හරි. එහෙනම් ඉගෙන ගන්න එක සතුටෙන් කරන්න නම් වෙන තැනක් වෙනස් කරන්න පුළුවන්. ඒ තමයි අකමැත්ත කැමැත්ත කරන්න බැයිද? නේද? අකමැත්ත කැමැත්ත කරොත් අකමැත්තෙන් ඉගෙන ගන්න එක කැමැත්තෙන් ඉගෙන ගන්න තත්ත්වයටපත් කරන්න බැයිද? දුවේ පුතේ ඔය කට්ටියගේ හිත වෙනස් කරන්න පුළුවන්. ඒක වෙනස් කරලා කැමැත්ත අකමැත්ත කැමැත්ත බවට පත් කරොත් ඔයා ඉගෙන ගන්නෙ අවුරුදු 6ම අවුරුදු 7ම අවුරුදු 8ම 10ම සන්තෝෂයෙන් ඉගෙන ගන්න. හරි මේක හොඳට තේරෙනවා ළමයින්ට. එතකොට ඔන්න දැන් අර කම්මැලිකම් ඔක්කොම අතහැරලා වටපිට බලන්නේ ඔක්කොම අතහැරලා ඇස් ලොකු කරගෙන නේද මගේ දිහා බලන මොකද්ද මේ කිව්වේ එහෙනම් අපි කොහොම හරි මේක වෙනසක් කරන්න පුළුවන් කියලා ඊට පස්සේ ඔන්න බලන්න කොහොමද කැමැත්ත අකමැත්ත අකමැත්ත කැමැත්ත කරන්නේ ඒ ළමයින්ගේ අරමුණට ගියොත් ඒ කට්ටියට ලැබෙන ප්‍රතිලාභ හොඳට කියලා දෙනවා යන්න බැරි වුණොත් නේද ඊයේ පෙරේදා කියනවා යන්න බැරි වුණොත් පොල් කඩන තමයි වෙන්නේ පොඩි අය කියනවා හරි පොල් කඩන තමයි වෙන්නේ කියලා එන්නේ එහෙම ඒවා පවා කියනවා. මම ඔය අරමුණට යන්න බැරි නම් මොකද වෙන්නේ? මෙහෙමයි වෙන්නේ කියලා කියනවා. ඉතින් ඒ ටික ඇත්තටම චූටි කාලෙම අපේ ළමයින්ගේ හිතවලට දාන්න පුළුවන්. හිටියොත් මොනවද යාට ලස්සනට වාහනයක් හම්බ වෙනවා, ලස්සනට ජීවත් වෙන්න හම්බ වෙනවා. ඒක ඔක්කොම මෙනෙහි කරවන්න ඕන. ඉතින් අපි අපේ ටිකක් තේරෙන ළමයින්ට ඇත්තටම කියනවා ඔයා විභාගේ සමත් වුණා කියලා ඉස්සෙල්ලාම විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන් විදිහට උසස් පෙළ විභාගයේ සමත් වුණා කියලා දැනගන්න මොහොත ඒ මොහොත මේ දැන් හිතට අරගෙන අම්මට කියලා කියන හැටි අම්මා ඔයාව වැළඳ ගන්න හැටි යාළුවන්ට කියන හැටි පාටියක් දෙන හැටි ඒ වෙලාවේ නම් සන්තෝෂයෙන් ඉන්න හැටි පිලිපිලි ඉන්න හැටි ඒ වගේ දේ ලෞකික තමයි ඉතින් නේද වෙනත් වෙනත් දේවල් මෙනෙහි කර කර ඉන්නවට වැඩිය අරකට කැමැත්ත උපදවන එක හොඳ නැද්ද ඉතින් එහෙම කිව්වට පස්සේ මෙයා ඒක ඒන්න ඒ මොහොත අරගෙන ඒ මොහොත දැන් විඳින්න කියනවා හරි ඒ මොහොත දැන් මේ දැන් එහෙම එකක් වුණොත් කොහොමද මට ඇති වෙන්නේ හැඟීම් කියලා ඒක විඳින්න කියනවා. හරි? එහෙම කරපු කරලා ඊළඟට කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ආරංචි වෙන විභාගෙන් අසමත් වෙලා කියලා. හරි? අම්මට ගිහින් කියන්නේ කොහොමද? තාත්තට ගිහින් කියන්නේ කොහොමද? ඒ වෙලාවේ ඉඳන් තියෙන අවනම්බුව ගැන ඔක්කොම ගැන ඒ මොහොතේ විඳින්න කියනවා. දැන් මේ දෙක විඳ ගමන් මොකද වෙන්නේ? මේ ළමයාට ඉගෙන ගැනීම සඳහා ප්‍රබල කැමැත්තක් උපදිනවා. මේක දවසකට එක සැරයක් කරන්න කියනවා. හරිද? මොකක්ද ඒ කරේ? හිත වෙනස් කරා. දැන් මේ මොකද උනේ? දුක් වේ දැන් එයා ඉගෙන ගන්නකොට දුක් වේදනාව වෙනුවට ඇති වෙන්නේ මොනවද? සැප වේදනා. මොකද කියන්නේ? හිත වෙනස් කර සැප විඳින්නට නොහැකද? ලෝකේ වෙනස් කරද ලේසි වැඩේ, හිත වෙනස් කරද ලේසි වැඩේ. ඒක දෙන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සම්පූර්ණයෙන් උතනයි තියෙන්නේ. හරිද? අපි ලොකු උත්සාහයක් ගන්නවා ලෝකේ වෙනස් කරලා සැප විඳින්න බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සිත වෙනස් කරලා සැප විඳින්න. හරිද? ඒක අපි ඔය ළමයි ගැන කතා කරේ උදාහරණයකින් මේක කරන්න පුළුවන් කියන එක පෙන්වන්නයි. නමුත් අපි අපි නිවන ගැන කතා කරනවා නම් අපි අපේ සත්‍ය සත්‍ය తත්වය කතා කරනවා නම් අපි සතුට විඳින්නේ ඇත්තට මුළු ජීවිතේම සැප විඳින්න හදන්නේ ලෝකේ හිතට ඕන හැටියට හදලා මගේ හිතට ගැළපෙන විදිහට හදලා එතනට ගියාම ලොකු ප්‍රශ්නයක්. එහෙම කරන්න ගියාම මොකද්ද ලොකු ප්‍රශ්නේ? හරි ගැටලුවක්. මොකද අපිට තනියම ජීවත් වෙන්න බෑනේ. ගෙදර කීප දෙනෙක් එක්ක ජීවත් වෙන්න එන්නේ. එතකොට ඔන්න ටීපෝ එකක් ගෙනාව අලුතෙන් ගෙදරට කියලා හිතන්න. නැත්නම් සැටි සැටි සෙට් එකක් ගෙනාව, පුටු සෙට් එකක් ගෙනාව ගෙදරට. දැන් ගෙදර ඉන්න අම්මට මේ සාලේ මෙන්න මේ කොනේ තිබ්බම තමයි එයාගේ හිතේ සතුට උපදින්නේ. අද එකම ගෙදර ඉන්නේ තාත්තට ඒක සතුට උපදින්නේ එතන නෙවෙයි වෙන තැනක තිබ්බම. දැන් දෙන්නම ගැන කතා කරගෙන දුව ගෙදර ආවම එයාට සතුට උපදින්නේ ඕක වෙන තැනක තිබුණා. දැන් කොහෙද තියන්නේ? නේද? එහෙනම් ලෝකෙ වෙනස් කරලා සතුට විඳින්න ගියාම එක්කෙනෙකුට සතුට විඳින්න ගියොත් අනිත් එක්කෙනාට දුක් ඇති වෙනවා නේද? එක්කෙනෙකුට සතුට විඳින්න ගියොත් අනිත් එක්කෙනාට දුක් ඇති වෙනවා. ඒකෙන්ද අපිට කණ්ඩායම් වශයෙන් ජීවත් වෙන එක හරිම අමාරු අපහසු දෙයක් වෙනවා. නේද? ජීවිතේ ජීවත් කරවද්දී ලෝකේ ඕනම තත්වයක් ඇති වෙද්දී සතුටින් ඉන්න පුළුවන් විදිහට හිත සකස් කර ගැනීමෙන් විතරයි අපිට ඕනම පිරිසක් එක්ක සන්තෝෂයෙන් ඉන්න පුළුවන් තත්ත්වයකටපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් වේදනාවට අනුව හිත යොමු කරලා බලනකොට ඒවට හේතු මොනවද කියලා හිත යොමු කරලා බලනකොට ඉෂ්ඨාරම්මන අනිෂ්ඨාරම්මන කියලා තේරෙනකොට අනිෂ්ඨ දේ ඉෂ්ඨ බවට පත් කර ගැනීමට පුළුවන්කම තියෙනවා. හරිද? එතකොට එහෙනම් අපිට ලොකු වගකීමක් තියෙනවා මොකක්ද ඇත්තම සතුට කියලා හොයලා බලන්න. ඒක මිනිස්සෙක් විදිහට කරන්න පුළුවන් දෙයක්. තිරසන් සතුට කරන්න බෑ නේද? ඇත්තම සතුට මොකක්ද? වැරදීම් හින්දා සතුටක් විඳිනවා නම් ඒක ඇති වැඩක් නැහැ. මේ ලෝකෙම වසඟයට ගිය මහා අපි කතා කරපු දේවල් මේ සතියේ ලෝකෙම වසඟයට ගිය හරිම ලොකු ගැටලුවක් තියෙනවා. හරි ඉමිටේෂන් මාන කතාවට ගැලපෙන එකක්. මනුෂ්‍ය ශරීර දැක සතුට ඇතිවීම මනුෂ්‍ය ශරීර දැක සතුට ඇතිවීම අපේ ඉතින් හිතල සතුට ඇති වෙනවනේ ඒකනේ ටෙලි නාට්‍ය පස්සේ දුවනවා ලස්සන ලස්සන අයගේ රූප දකින්න උත්සාහ කරනවා නේද ඒවා තුලින් සතුට උපදිනවා ඒ සතුට උපදින්නේ ඇයි ඒක හරිද දන්නේ සම්මත ලෝකයේ මේකට විරුද්ධව කතා කරන්න කවුරුත් ලෑස්ති නැහැ. එහෙම ඕනෙත් නැහැ. නේද? ඒක සම්මත ලෝකේ. සම්මත ලෝකේ අපිට ස්ථිර සැනසීමක් ලබා දීලාද? නැහැ. එහෙනම් වෙන ක්‍රමයක් හොයන්න වෙනවා. මොකද දැන් අවුරුදු කොච්චරද දැන්? අපි හිතන්න අවුරුදු ගාණක් තිස්සේ දැන් අවුරුදු 30ක් 40ක් 50ක් 60ක් 70ක් තෘප්තිමත් වෙලා නැහැ හිත. නේද? කොච්චර රූප දැක්කත් ඇතිවීමක් නැහැ. එහෙනම් වෙන විසඳුමක් හොයන්න වෙනවද නැද්ද? වෙන විසඳුමක් හොයන්න වෙනවා. එහෙමනම් මේ කාරණාවේ අත தත්ත්ව හොයාගන්න මේක ඇයි මෙහෙම වෙන්නේ? මේක සැබෑ සැප වේදනාව නොවන හින්දා. හරිද? සැබෑ සැප වේදනාව නොවෙන්නේ ඇයි? උද්දං පාදතලාදෝ කේසමත්කා තත පරියන්තම් පුරං නානා ප්‍රකාරස් අසුචිනෝ මේ ශරීරය හැදිලා තියෙන නොඒකුත් ඊතා පිළිකුල් ඊතා දුගඳ ඊතා අප්‍රසන්න වස්තු වලින් මේ ශරීර හැදිලා තියෙන්නේ අන්න ඒ කාරණාව අපි දැනගත්තත් අපේ හිතට ප්‍රබලව නැගෙන්නේ නැති හින්දා පැහැදිලිවම මේ ශරීර පිළිබඳ සතුටක් උපදිනවා. එහෙනම් රත්තරන් වෙනුවට ඉමිටේෂන් දැක රත්තරන්ය කියලා රැවටෙනවා වාගේද නැද්ද? නේද? එහෙනම් වැරදීම කියන එක මගේ මනසේ ඇත. එතන වෙනස් කරපු ගමන් මොකද වෙන්නේ? මට නික්කම්මයෙන් උපදනා වූ සතුට ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. මේ සිතේමයි අපේ පින්වත්නි ඊටාම ප්‍රභාෂර ඊටාමත්ම ලෝකය අතහැරිච්ච ඇතුලාන්ත මහා ප්‍රීතියක් උපදවා ගන්න ඉපද වෙන ස්වභාවයක් අපේ හිතවල තියෙනවා. හරිද? අපි ඔක්කොම කරලා සතුට සැප හොයන්නයි ඔක්කොම කරන්නේ. සතුට සැප හොයන්න තමයි ඔක්කොම කරන්නේ. රූප පෙන්නලා හිත සතුට කරගන්නවා. ශබ්දස්සවල හිත සතුට කරගන්නවා. එහෙනම් හිත සතුට කරගන්නයි ඔක්කොම කරන්නේ. එතකොට ඒ ඒක වෙනුවට අපිට ඇතුළෙන්ම උපදින සතුටක් උපදවා ගන්න පුළුවන් නම් ඔය බාහිර ලෝකෙත් එක්ක උත්තරම බැගෑපත් වීමක් උත්තරම නේද බය අඩු වීමක් කරන්න ඕනේ නැහැ. එහෙනම් නිවැරදි සතුට උපදවා ගැනීම සඳහා උත්සාහ දරන අයට පැහැදිලිවම පුළුවන්කම තියෙන්න ඕනේ නුවණින් දකින්ද කොහොමද මේ සතුට උපදවා ගන්නේ ඇත්ත සතුට කියලා ඇත්තටම අපි හරිය පීඩනයකින් ජීවත් වෙන්නේ ඒ තමයි වෙහෙසකින් ඉන්නේ මං කැමති දේවල් දැන් ලැබෙයි දැන් ලැබෙයි දැන් හම්බෙයි දැන් හම්බෙයි කියලා කර්මය කියන්නේ ඉඳලාමත් හම්බෙනවා හම්බෙච්ච වෙලාවත් හරි වෙහෙසෙන් ඉන්නේ මොකද ඇයි වෙහෙසෙන් ඉන්නේ දැන් නැති වෙයි දැන් නැති වෙයි දැහැගනී කියලා මස් කෑල්ල <laughs> මස් කෑල්ල හම්බෙච්ච කපුටා වගේ කියලා තමයි බුදුහාඳුරෝ උපමා කරලා තියෙන්නේ ඉතින් එහෙනම් මේකෙන් අත මිදෙන්න මේකේ යථාභූත ස්වરૂපය තේරුම් ගන්න ඕනේ මේ හම්බෙනවා කියලා හම්බෙන දේවල් එක්ක මට සිද්ධ වෙච්ච දේ හරි මේක තේරුම් ගන්න තමයි අපි වේදනාවට හිත යොමු කරේ. මෙන්න බලන්න. දැන් කාරණා කීපයක් මේ ටික අරගෙන මම මේ දවස් ටිකේ කතා කරපු උදාහරණයට ආය යනවා. යන්නේ මේක අපේ පින්වන්ත අයට තවත් කෙනෙකුට කියලා දෙන්න දැන් පුළුවන්කම තියෙන්න ඕනේ. ඒකයි මම මේ ටික ආය සමාලෝචනය කරන්නේ. අපි මොකද්ද ගත්ත සමුද දවසම ගත්ත උදාහරණය තමයි මී අඹ කණ්ඩ හිතනවා දෙපාන්දර. මම කාලා තියෙන හින්දා මට මී අඹ කණ්ඩ හිතුණා. මී අඹ නෑ පැත්ත පළාතේ. දැන් අපි කරන්නේ පුංචි ප්‍රස්ථාරයක් අඳින්න යන්නේ මොකක් වගේ ප්‍රස්ථාරයක්ද අර හෘද ස්පන්දනයේ මයින් උපකරණය හයි කරාට පස්සේ ප්‍රස්ථාරය අඳිනවනේ හෘද ස්පන්දනය අන්න ඒ වගේ අපි පරීක්ෂා කරලා බලනවා මෙහෙම දෙයක් හිතිච්ච වෙලාවෙ ඉඳන් අපිට අපේ කොහේ හරි ඇහි කනේ නාසයේ දිවේ ශරීරයේ මනසේ උපදින සැප දුක් වේදනාව කොහොමද මීයම කණ්ඩ හිතිච්ච වෙලාවෙ ඉඳන් සැප දුක් වේදනාවල් කොහොමද කියලා කාලයත් එක්ක සැප වේදනා දුක් වේදනා අඩු වැඩි වෙච්ච විදිහ ගැන මේ පොඩ්ඩක් අපි අදහස් යොමු කරලා බලනවා. හරි? එහෙම බලන එක තමයි සෞන්දර්ය අපි කතා කරේ. එහෙම බැලුවොත් ඇත්තටම හිතලා බලන්න දැන් මීයම කතාවත් එක්ක මොකද වෙන්නේ කියලා. මීයම කණ්ඩ හිතුණා. උදේම හිතනවා මං කදනම් මීයම ගෙඩියක් කන්න ඕනේ කියලා. හිතිච්ච වෙලාවෙ ඉඳන් තියෙන ප්‍රස්තාරේ උඩ පැත්තද යට පැත්තද? එයාට පැත්ත තියෙන දුක් වේදනාවෙන් ඉන්නේ නේද? පීඩණයෙන් ඉන්නේ. ඇයි මීයම නැහැ. හරිද? ඊට පස්සේ හොයන්න යනවා දැන්. හොයන්න යනකොට කායිකව මානසිකව හැම වෙලෙම තියෙන්නේ යට. නේද? ඊට පස්සේ හොයන්න යනකොට වෙන කවුරු හරි කනවා දකිනවා. දැන් තවත් යටට යනවා. නේද? ඊට පස්සේ කොහොම හරි තියනවා දකිනවා ලොකු ගාණක් ගහලා තියනවා. නේද? තියනවා දැක්කින්ද සතුටුයි. හැබැයි ගාන දැක්කහම ආයෙ යට. කොහොම හරි අරගෙන උස්සන් එනකොට කායික වේදනා. නේද? හොදනකොට කපනකොට කපනකොට නරක වෙලා තිබ්බොත් හුඟක් වෙලාවට එහෙමද නැද්ද? මම මේ මියම ගැන විතර නෙවෙයි කියන්නේ. නේද අපි බලාපොරොත්තු වෙච්ච දේවල් සමහරවිට අපේ අතටම හම්බෙලා නේද පාවිච්චි කරන්න බලනකොට ඉතාමත්ම අපි බලාපොරොත්තු වෙච්ච දේවල් නෙවෙයි නේද? ඒතකොට ලොකු දුකකටපත් වෙනවා. හරිද? ඊළඟට දැන් බලන්න දැන් මියම් බහ හොඳයි කියනකොට හම්බුණා. ඊට පස්සේ කපනකොට හොදනකොටත් දුක් පැත්තෙමයි තියෙන්නේ. දැන් දිව උඩ කෑල්ලක් දාගත්තාම අන්න කස්තරේ උඩට එනවා නේද? උඩට ඇවිල්ලා ඊට පස්සේ මේක දිවෙන් පල්ලෙහාට වැටිච්ච ගමන් ආය පහළට වැටෙනවා. දැන් මොකද කරන්න වෙන්නේ? තව කැල්ලක් අරන් දාන්න වෙනවා නැත්තම් මේක ආය උඩට ගන්න බෑ. ඊට පස්සේ තව කැල්ලක් දානවා. ඒ වගේ 15 සැරයක් විතර මේක දානවා. දැන් අඹක් තියෙනවා, දිවක් තියෙනවා. නමුත් ඊළඟ සැරේ දැම්මොත් ප්‍රස්ථාර උඩට යන්නේ නැහැ. පහළමයි තියෙන්නේ. හයි <laughs> දැන් ඇති වෙලා කියලා කියනකොට අපි නේද? එතකොට දැන් ඕක තමයි කියන්නේ මෙච්චර අමාරුවෙන් ගෙනාපු අඹ තියෙද්දිම සතුට නැති වුණා. නේද? එතකොට මේක කොයි වගේද කියලා බලන්න ප්‍රස්ථාර කියලා හිතුවොත් එහෙනම් මෙහෙම බිඳුව මෙතන තියෙනවා නම් ඍණ පැත්තේම තිබුණා නේද? ඒක ඍණ පැත්තට වැඩි වුණා. වැඩි වෙලා ධනට ආවා. ආය ඍණ වුණා. ආය දැන් මේක මෙහෙම මෙහෙම මෙහෙම වෙලා නේද? නැවතෙනවා. කරගන්න දෙයක් නැහැ. මේ එකක්වත් කරන්නේ මන්ද? මේ වේදනාව ටික හදාගත්තේ මන්ද? නෑ. මගේ ඉන්ද්‍රියන් වල හටගන්න අර ජෙනරේටර් ඩයිනමෝවකින් කරන්ට් එක උපදිනවා වගේ හටගන්න වේදනා. ඒවා මට අයිතිද? ඒක මං කරපු දෙයක්ද? වෙන කවුරු හරි කරපු දෙයක්ද? එහෙනම් කරන්නේ කරවන්නේ නෑ. දන්නවද? අද අපිට ඒක මහ පුදුමයක් වගේ ඔය කිව්වට අපි කිව්වට ඒක පිළිගන්න කැමති නෑ. කරන්නේ කරවන්නේත් නෑ කිව්වට පිළිගන්න කැමති නැහැ. ඔය වේදනාව ඇති කරවපු එක්කෙනා කොහේ හරි හොයන්න පුළුවන්ද? නෑ. නේද? කරපු කෙනෙකුත් නෑ. ඔය විදිහම තමයි රූපයත්. මේ මුළු ශරීරයම ගත්තොත් මම හැමදාම කියන්නේ දසක කියනවා කියන එක හරිද? අපි කියනවා මේ ජීවිතේ නු දක්ක කියනවා කියලා. හරිද? නැහැ. දතේ දත කකිය කකිය තියෙන දත ගත්තොත් ඒ දතේ එක අංශුවක්වත් රිදෙනවා කියලා දන්නවද? රිදෙනවා කියලා දන්නවද? එහෙනම් රිදීම වෙන එකක්, දත වෙන එකක්. නේද? ඒ වගේ අපි මේ අපේ උපකරණය දිහාට හැරිලා බැලුවේ නැහැ. අපි ඔක්කොම හෙව්වා. කිසි දෙයක් දන්නේ නැති දුරකථනයක් ටිකක් සංකීර්ණ එකක් ආගේ හරි අතර දුන්නොත් අපේ ළමයිගේ දවසකින් දෙකකින් ඒක වැඩ කරන ඔක්කොම හොයාගන්නවා. ඒකට ඇනලා, ඒක ඔබලා, ඒක නේද කරලා. නමුත් මේක ඊටත් වැඩිය සංකීර්ණ උපකරණයක්. මේ උපකරණය සිද්ධ වෙන කිසි දෙයක් ගැන අපි හෙව්වේ නැහැ. නේ තමන් ළඟ තියෙන උපකරණේ ක්‍රියාකාරීත්වය හොයන්නේ නැහැ. හැබැයි ඒ උපකරණේ ක්‍රියාකාරීත්වය හොයාගත්තොත් අපිට තණ්හාව උපදින්නේ නැහැ. දැන් තේරෙනවද? අපේ ජීවිතේ අපි බොහෝ සැප කියලා හොයාගෙන යන ඒවායේ වැඩිපුර තියෙන්නේ දුක්. හරි. අන්න ඒක තේරුම් අරගෙන ලෞකික ජීවිතය අරයන් ඕනේ. එතකොට අපිට ලෞකික ජීවිතේ සැනසීමෙන් අරයන් පුළුවන් කලබලයක් නැහැ. හරි අහවල් දේ ඕනමයි කියලා අදහසක් නෑ දන්නවා ඕක ගත්තත් ඉතින් ටික දවසකින් හරි මේක මේ මේ ඍණාත්මක චින්තනයක්ද නැහැ නේද ඍණාත්මක චින්තනයක් වෙන්නේ නැත්නම් අපි අවබෝධයෙන් දන්නා මෙන්න මේ ටික මට ඕනේ ජීවත් වෙන්න නේද එහෙම නොවුනොත් මොකද වෙන්නේ හොරකම් කරලා සත්තු මරලා කාමයේ වර්ධව හැතිරිලා බොරු කියලා මාත්‍රිය සැප වේදනා උපදවා ගන්නවා ඒ සැප වේදනා මැත්තේ හිත හිත හිත හිත හිත හැම වෙලේම දුක් විඳිනවා හරිද තේරුම දන්න අය ඒක ගැන කලබලයක් නැහැ. ඒ ගැන කලබලයක් නැහැ. ඊට වැඩිය එහා ගිය. ඔය වගේ අපි සහනශීලී තත්යකටපත් වෙනකොට අපේ පින්වත්නි හිත සුවපත්භාවයටපත් වෙනකොට දැඩි ලෝභ නැති වෙනකොට දැඩි ද්වේෂ නැති වෙනකොට අපේ සිතට ලෝකයේ ඇත්ත తත්වය තේරෙනකොට මේ තියෙන පිච්චෙන දැවෙන ගතිය, වෙහෙසකාරී ගතිය ක්‍රමෙන් අඩු වෙනවා. ඒ අඩු වීමත් එක්ක මොකද වෙන්නේ? අන්න අර ඇතුලෙන් උඩට එන්න තිබ්බ වැහිලා තිබ්බ උල්පත ඇරෙනවා. එක එක දේවල් වලින් හිර වෙලා තියෙන උල්පතක් තියෙනවා අපේ ඇතුලේ. හරිද? එක එක ලොකු ලොකු කෑලි වලින් හිර වෙලා තියෙන උල්පතට ගලන්න විදිහක් නෑ. ඒ තමයි සතුට උල්පතක් තියෙනවා. හරිද? අන්න අර බාහිරින් තියෙන අර ඝන පටලය ඔය විදිහට ක්‍රමානුකූලව අයින් කරනකොට මොකද වෙන්නේ? ඇතුලෙන් සතුට උපදින්න පටන් ගන්නවා. ඇතුලෙන් සතුට උපදින්න පටන් ගන්නවා. ඒක තමයි නෙක්ඛම්ම නිස්සිත සෝමනස්සය කියලා කියන්නේ. හරිද? නෙක්ඛම්ම නිස්සිත සෝමනස්සය කියලා කියන්නේ අතහැරීමෙන් ලබන්නා වූ සතුට අතහැරීම කියද්දිම අපි එක පාරටම අකමැති. හප්පෝ එන පොට හොඳ නෑ හාමුදුරුවෝ කියලා නේද? ඒක හරියන්නේ ඔය අතාරින්න කියන්නේ උන්නාන්සේ ඔය අතහැරලා තියෙන මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති. අපිට එහෙම එකක් වෙලා නෑනේ. නෑනේ කියලා එහෙම තමයි හිතෙන්නේ. හරිද? නෑ නෙක්ඛම්මනිසිත සෝමනස්ස එක අතහැරීම කියන්නේ ගෙවල් දොරවල් යාන වාහන ඉදන් කඩන් එකක්වත් අතාරින්න ඕනේ නැහැ. ඒවා කෙරෙහි තියෙන තණ්හාවයි අතාරින්න ඕනේ. හරිද? එතකොට ඒවා සුවසේ භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මේ පැවිදි වෙන්න ඕන කියලා එකක් නැහැ. හරි පැවිදි වුණොත් වඩා පහසුයි මොකද සිව්පස්සේ හොයන්න ඕනේ නැහැ. ඔතන තියෙන එකම ප්‍රශ්නේ තමයි මොනවා අතහැරියත් ඛණ්ඩ බොණ්ඩ කවුරුත් ගෙනත් දෙන්නේ නැහැ. නේද? ඇඳුම් පැළඳුම් කවුරුත් ගෙනත් දෙන්නේ නැහැ. ගෙවල් දොරවල් ගෙනත් දෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය ටික හොයන්න වෙනවා. ඒකට මහන්සි වෙන්න වෙනවා. පැවිදි ජීවිතයේ මේ පැත්තේ තියෙන වෙනස තමයි ওই පැත්තේ තියෙන වෙනස තමයි මේ පැත්තට ඇත්තටම ඒවා හොයන්න ඕනේ නැහැ. ඔක්කොම ගෙනල්ලා දෙන හින්දා පුළුවන් මේ වැඩේ සම්පූර්ණයෙන් කරගන්න. ඉතින් ඒක ඒක විතරයි. එහෙම නැතුව මේ අනේ අපිට ඕක කරන්න මං කවදා හරි සසර කවදා හරි පැවිදි වෙලා මං ධර්මය අවබෝධ කරනවා එතකන් ඔහොම යන් කියලා. එහෙම නෙවෙයි. දැම්ම ඉඳන් අපේ තණ්හාව අයින් කරගත්තාම අතුලාන්ත රත්තිරි දැවිලි සහ විශේෂයෙන් සංසාරගතව සිද්ධ වෙන හානිය. නේද? අපි මේ ඉපදිච්ච මනුස්ස ජීවිතයෙන් අපි කරගන්න ලොකුම හානියක් තියෙනවා. ඒ හානිය තමයි ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාර, මුසාවාද ආදී කරලා පල්ලෙහාට වැටිලා උත්පත්ති ලැබුණොත් එතන තමයි තියෙන භයානක තැන. හරිද? අපේට සාපේක්ෂව අපි තීරණ අරන් හරියන්නේ නැහැ. අපිට අපේට සාපේක්ෂව අපේ තීරණයක් තියෙනවා. මට අහවල් ලෙඩ හැදෙන්නේ නැහැ කියලා. නමුත් හැදුනා කාලයක් ගිහිල්ලා. අපේ પરම්පරාව යාට එක එක මේ වගේ මේ වගේ ව්‍යසන වෙන්නේ නැහැ කියලා අපිට පුංචි කාලේ ඉඳන් ලොකු විශ්වාසයක් තිබ්බා. නමුත් වුණා. නේද? එක එක ඒවා වෙනවා. ඒ ඒ හිතන හිතන ඔක්කොම වෙන්නේ ඒ වගේ දැන් තද බල විශ්වාසයක් තියෙනවා. ඔය කිව්වට මාව නම් කවදාකවත් තිරිසන් සතෙක් කියලා උපදින්නේ නැහැ කියලා. නේද? එහෙම මම කැමතියි කියලා හිතුවට මට ඒක එහෙම වෙන්නේ නැහැ. බැරි වෙලා තුනොත් අන්නේ භයානකම ගැන හිතන්න ඕනේ. එතන හිරගයක් වගේ. නේද? හිරගයක් වගේ කියන්නේ කතා කරන්න බැරි නේද? අතුලාන්ත සිතුවිලි දරාගෙන ඉන්න ඕනේ ඒ භවය ඉවර වෙනකම් වචනයක්වත් කතා කරන්න බෑ. එක වචනයක් කතා කරන්න පුළුවන්. කියන්න බෑ කාටවත් ඇති වෙන දුක්ඛන්දරාව කියන්න බෑ. අනිත් සත්තුන්ගෙන් හරියට කරදර තියෙනවා. නේද? බයෙන් සැකෙන් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ අසාධාරණකම් කියනවා තිරසන් ලෝකේ ඕන තරම් නේද? අපිට බිහිසුණු දේවල් අපේ සාලේ සිද්ධ වෙනවා දැකලා තියෙනවද? හුඟක් අයව දකින්නේ නැහැ. හරි බිහිසුණු දේවල් සිද්ධ වෙනවා. අර සමනලයට වෙන දේ දැක්කද? ඌනා මොකද කරේ? බෙල්ලෙන් අල්ලගත්තේ. නේද? මෙරුවට වෙන දේ දැක්කද? හරියට බැලුවොත් අති බිහිසුණු බව තේරෙනවා සසර. හරිද? ඒක ඒක දිහා හරියට සංවේදීව බලන්න මොකද වෙන්නේ කියලා. නේද ලොකු සමනලයව අල්ල ගන්නවා අල්ලන්නේ හරියටම කොහෙන්ද බෙල්ලෙන් අල්ලලා දෙපැත්තට ගහලා කොහොම හරි කරලා අන්තිමට මේක ගිරිනවා අමු අමුවේ ගිරිනවා හරි අර සතා පුළුවන් තරම් දඟලනවා ඒ වගේ මේ බිහිසුණු කම සසර බිහිසුණු බව දකින්න ඕන තරම් සාධක තියෙනවා ඒ ඒවා එකක්වත් දකින්නේ අපිට වෙලා තියෙන්නේ මොකද්ද සමනලයාව අලහුණ අල්ලන වෙලාවෙත් අපි රූප වාහිනිය දිහා බලාගෙන අහෝ සැපයි අහෝ සැපයි <laughs> කියන හරි ඒ සැප වේදනාවට මුලා වුණාට පස්සේ ළඟම තියෙන බිහිසුණුකම පේන්නේ නැහැ දැනෙන්නේ නැහැ ඒකයි තණ්හාවේ තියෙන භයානකම තණ්හාව සියලු ඇත්ත වහලා දානවා ඒකද බුදුරජාන් වහන්සේගේ ධර්මය කියන්නේ මේ ජීවිතයත් සමතුලිත කරන සසර ජීවිතය ඉතා සාර්ථක කරන ධර්මයක් ඒක අනිත් එක මේ ඒක ඇතුළාන්ත සතුට උපද්දවන ධර්මයක් ඒක ඍණාත්මක නෙවෙයි ධනාත්මක ධර්මයක් මොකද හැම වෙලේම සතුටින් ඉඳයි අපි හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ. එහෙනම් හිත ඇතුලෙන් හිත වෙනස් කරලා සතුට උපද්දවා ගන්න පුළුවන් අපූර්ව ක්‍රමවේදයක් ඒක. මම හැමදාම මතක් කරන දෙයක් තියෙනවා අපි හරි ආඩම්බර වෙන්න ඕන જાතියක් එක අතකින් බලනකොට. ඒ කියන්නේ මේ ලෝකේ මේ තාක්ෂණික දියුණුව කරගෙන කරගෙන කරගෙන කරගෙන යන අය එහි හිණිපෙත්තටම ගියාම ඒකට ඇති වෙනවා. දැන්ටත් එහෙම ඇති වෙච්ච අය ඕන තරම් ඉන්නවා බොහෝ බොහෝ දියුණුවටපත් වෙච්ච ලෞකික ලෝකෝත්තර වශයෙන් ලෞකික වශයෙන් ධනයේ බලයේ පැත්තෙන් බොහෝ දියුණුවටපත් වෙච්ච ලෝක ධනවත්තු බලවත්තු ඉන්නවා ඒ කට්ටියට මම දැන් මොකද කරන්නේ මෙතනින් එහාට මට ඒත් සතුට නෑ මම මෙච්චර ධනය හොයාගත්තා මෙච්චර බලය හොයාගත්තා ඒත් සතුටක් නෑ කියලා තේරෙනවා හරිද එහෙම තේරිච්ච අය විසඳුමක් හොයනවා ඒ විසඳුම හොයන වෙලාවට ලෝකයේ තියෙන එකම විසඳුම මොකද්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මය විතරයි. ඒක තියෙන කාලවල. අපි ළඟ. හරිද? එහෙනම් ලෝකෙටම විසඳුමක් දෙන්න අනාගතයේ ඉන්න පරපුරක් තමයි අපි. ලෝකෙටම විසඳුමක් දෙන්න ඉන්න අය. ඒ විසඳුම උපද්දවා ගන්න හැටි අපි තුලින් අපි දකින්න ඕනේ. හරිද? එතකොට තමයි අපිට කාට හරි කියලා දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒකෙන්ද අපි ඊයේ පෙරේද කතා වුණේ සිද්ධි අරගෙන මීයඹ වගේ සිද්ධි අරගෙන ඒ සිද්ධි වල ස්වභාවය මෙනෙහි කරන්න ඕන නිකන් ඉඳලා හරියන්නේ නැහැ. හරිද? මම හරියට මෙනෙහි කරලා තිබුණොත් මම බලාපොරොත්තු වෙන දේ බලාපොරොත්තු වෙන දේ තුළ මට වැඩියෙන් විඳින්න වෙලා තියෙන දුක් පොඩි සැපයි අතන තියෙන්නේ ඊට පස්සේ ආය දුක් ගොඩක් විඳින්න තියෙන්නේ කියලා ඒ සිද්ධිය අපි ඍජුවම ගමු රාගයක් කියලා රාග ආදී කෙලෙස් ධර්ම කියලා කාමයේ වර්ධව හැදෙන්න සූදානම් වෙන කෙනෙක්. එයාගේ ජීවිතේ එකම බලාපොරොත්තු සමහර අය ඉන්නවා එහෙම ජීවිතේ එකම අදහස ඕක විතරයි. එහෙම අරමුණකින් ජීවත් වෙන අය ඉන්නවා නිකන් පිස්සු වගේ වෙලා ඉන්නවා. එතකොට ඒ වගේ කෙනෙකුට හිතෙන්නේ එයාලා කියනවත් එක්ක නේද? ලෝකයේ තියෙන ඉහළම සැප මේකයි කියලා එහෙම තමයි හිතාගෙන ඉන්නේ. නමුත් එහෙම කෙනෙකුට ඒ සිද්ධියක් අරගෙන ඒ සිද්ධි ධාමය තුල හරිද සිද්ධ වෙන ඔය අර මං කියන ප්‍රස්තාරය අඳලා බැලුවොත් එයා එච්චර කැපකිරීමක් කරයිද අර හරියට දැනුනොත් එහෙම. වැහිච්ච එක වැහිලා තියෙන ඇත්ත විවර වුණොත් ඒක නැවත නැවත නැවත නැවත නැවත නැවත දැනගත් දේ මෙනෙහි කරොත් නැවත එවැනි සිතක් පහළ වෙනකොට එයාට එකපාරටම උපේක්ෂාව හිත වැටෙනවද නැද්ද? නෑ නෑ මම වැරදි කර කර වැරදි කර කර අනාගත දඬුවම් එකතු කර කර මෙවැනි වැරදි කරන්න ඕනේ නැහැ. හොරකමට පෙළඹෙන අයට තේරෙනවා මේ හොර හොරකම කරලා මම ඒ මොහොතේ සතුටු වුණාට වැඩක් නැහැ. ඒ මොකද ඒ හොරකමත් එක්ක මට ලැබෙන දේ හින්දා මට තියෙන සතුට නැතුව යනවා ඇත්තටම නේද හොර වස්තු හින්දා අනිත් ඒවටත් වැඩිය හපන් ටික දවසකින්ම ලොකු පශ්චාත්තාප ඇති වෙනවා අඩුම ගානේ මේ ටික දැනෙනවා නම් මේ ඇති වෙන වේදනාවට අයිතියක් නැත මේ වේදනාව ඇති වී නැති වී යන ඒවාය මේ වායෙන් වැඩිපුර මං මේ වගේ දේවල් වලින් වැඩිපුර මට විඳින්න වෙලා තියෙන දුක්ඛය කියලා දැනෙනවා නම් අපේ පින්නත් නේ ඒ දැනීමත් එක්ක පැහැදිලිව ඇති වෙන්නේ උපේක්ෂාවක්ද නැද්ද ඒක මතක් වෙන්න නම් අර වගේව මෙනෙහි කරලා තියෙන්න ඕනද නැද්ද ඒකයි අපි සමුදාය ඉඳන් කතා කරේ මේවා නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න කියලා. ඒ සිද්ධියක් අරගෙන ඒ සිද්ධියේ තියෙන සැප දුක් අදුක්ඛ සුඛ ස්වභාවය මෙනෙහි කරලා තියාගන්නවා. නැවත මෙනෙහි කරනවා. මෙනෙහි කර කර මෙනෙහි කර කර බලනවා. අන්න ඒ බලනකොට මට යමක් වෙද්දි තේරෙන්න පටන් ගන්නවා. මතක් වෙන්න පටන් ගන්නවා. ඒකට කියනවා සංඥාව කියලා. හරිද? මතක් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මගේ හිතයි මම හැදුවේ අර දැඩිව තිබුණ සමහර දේවල් පිළිබඳව තිබ්බ දැඩිව තිබ්බ දේවල් මම හිත වෙනස් කරලා වෙනස් කරා. ඒක નિરර්ථකයි කියලා තේරුම් ගත්තා. තේරුම් අරගෙන මොකද කරේ මම සහනෙන් මුණ දීලා ජීවත් වෙනවා. එතකොට මට ඕව ලැබුණත් එකයි නොලැබුණත් එකයි මට අවශ්‍ය හැබැයි ජීවිතේට අවශ්‍ය කරන දේවල් ටික අත්‍යවශ්‍ය දේවල් ටික මම ඒක රාශී කරගන්නවා. අසාර්ථක වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ජීවිත අසාර්ථක වෙන්නේ අපේ පින්නත් නේ කාම ආසාවන් වැඩි වීමෙන්. නේද ඒකුත් ආකාරයේ ඔය මත්ද්‍රව්‍ය වලට මත්පැන් වලට ඊළඟට තවත් ඒකුත් දේවල් වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න මිනිසුන්ගේ ලෞකික ජීවිතය පිරිහෙනවද නැද්ද? පිරිහෙනවා. එහෙනම් මේ වගේ උපේක්ෂා සහගත සිත් ඇති කරගත්ත අයට සංවිධානාත්මක තමන්ගේ ජීවිතය සකස් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ අද අපි කතා කරපු ඔකෝගෙම දේවල් අවසාන අර්ථය තමයි හිත වෙනස් කරන්න පුළුවන්. හිත වෙනස් කරන්න පුළුවන්. හිත වෙනස් කරලා අපිට හුඟක් අපේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්. ඇත්තටම ජීවිතේ ජීවත් කරවිය යුත්තේ හිතට ඕන හැටියට නෙවෙයි නිවැරදි පැත්තටයි ජීවිතය අරගෙන යන්න ඕනේ. නිවැරදි පැත්තට යන විදිහට හිත සකස් කරන්න ඕනේ. නිවැරදි පැත්තට ජීවිතේ යන විදිහට හිත සකස් කරන්න. ඔතනදී අඩුවක් එනවා. ඒ අඩුව තමයි මොකක්ද නිවැරදි පැත්ත කියලා. ලෝකයේ මිනිස්සුන්ට නිවැරදිම දේ මොකද්ද කියලා හොයාගන්න බැරුව යනවා. හරි නිවැරදි දේ පැත්තට යන විදිහට මට දැන් හිත හදන්න පුළුවන්. නමුත් මොකද්ද නිවැරදි දේ කියලා හොයාගන්න බැරි වෙනවා. අන්නෙතෙදි තමයි තුන් ලෝකයක් අවබෝධ කරගත්ත මහා උත්තමයන් වහන්සේ නමකගේ මඟ පෙන්වීම උනේ. හරිද? අන්න ඒ මඟ පෙන්වීම නිසාවෙන් අපිට නිවැරදිම දේ හොයාගන්න පුළුවන් වෙනවා. මේකට මම ඔත්තුවක් සපයන්නද පොඩි. කරන්න ඕන දේ ගැන. හරිද? අපි හැම දෙයක්ම කරද්දි පින්නන්නේ නිවැරදිම පැත්ත හොයාගන්න ගියාම ගැටලු වෙනවා. අපි විසඳුමක් නෙවෙන්නේ හැම වෙලේම. අපිට ඇත්තටම මේ ලෝකේ විසඳුම් හොයන්න වෙලා තියෙන්නේ දුක් වලට. දුක් ඇති වෙන හින්දායි. දුක් ඇති වෙන්නේ නැත්නම් ඒක විසඳුම් ඕනේ නැහැ. ප්‍රශ්නේ කියන්නේම දුකක්. ප්‍රශ්නේ කියන්නේම දුකක්. නේද? දුකක් આવොත් තමයි ප්‍රශ්නේ. එහෙනම් දුකට විසඳුම් හොයද්දී ඒ විසඳුම බලන් ආවේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන්ද කියලා. හරිද මම තේරුම් කරන්න උදාහරණකින් මේක තේරුම් කරන්න ඕනේ මට තරහ ආවා කවුරුහරි බැන්නා තරහ ආවා දැන් දුකක් නේ මගේ හිත මට දෙන විසඳුම මොකද්ද බයිනවනි පැතර එතකොට තියෙන දුක නැති වෙනවා මට එහා පැත්තෙන් බයිනකොට මම මොකද කරන්නේ දරාගෙන ඉන්න බැලුව හරියන්නේ නැහැ දුන්න අනිත් පැත්තට හරි පරසුණා මාත් මාත් පරසුණා දැන් ඔන්න මට සනීපයි නේද ඒක ආර්ය ශ්‍රැංග මාර්ගයෙන්ද ඒ විසඳුම ආවේ නැහැ. ආරස්සය මාර්ගයෙන් එනවා නම් එන්න තියෙන තැන මොකද්ද? පරුසා වාචා වේරමණී සම්මා වාචා කොටසේක තියෙනවා සහ එහෙම නැත්නම් මෛත්‍රිය සම්මා කම්මන්ත කොටසේ තියෙන එකක් නේද? එහෙම නැත්නම් වේදනානුපස්සනාව සම්මා සති තියෙන එකත් එක්ක තියෙන එකක් ධම්මානුපස්සනාව මේ කියන්නේ අර තරහ කියන එක හේතුප්‍රත්‍යයෙන් සකස් කරගත් එකක් සකස් වෙච්ච එකක් ඒ වගේ විසඳුමකින් මේක විසඳා ගන්න ඕනේ නේද ඒ විසඳුම නම් එන්නේ ආර්යශ්‍රැක් මාර්ගයෙන්. එහෙනම් මම විසඳුම හොයන්න ඕන කොහෙද? ආර්යශ්‍රැක් මාර්ගයෙන්. ඇයි දුක් නිවන මාර්ගය ඒක? අරක දුක් නිවන මාර්ගය නෙවෙයි. රාගාදී කෙලෙස් ධර්මයක් කියලා කාමයේ වර්ධව හැසෙන්න සිත් පහළ වෙලා. හරිද? දැන් මොකද කරන්නේ? දැන් දුක් වේදනාවේ ඉන්නේ. නේද? වේදනාවන් පස්සනාවට අදාළ හින්දා මම කියන්නේ. දැන් මට විසඳුමක් ඕනේ. බොහෝ මිනිස්සු මේකට විසඳුම හොයන්නේ මොකද්ද? කාමයේ වර්ධව හැසිරෙනවා. අන්තිමට ලොකු පීඩාවකටපත් වෙනවා. ඒක ආර්ය ශ්‍රැංග මාර්ගයේ තියෙන විසඳුමද? නෑ. එහෙනම් ආරියෂ්ඨාංග මාර්ගයේ තියෙන සුදු මොකද්ද කියලා බලනවා. අසුභ භාවනාව, කායානුපස්සනාව, වේදනානුපස්සනාව විශේෂයෙන්ම අපි දැන් මේ කතා කරා වගේ ඒකේ නිර්ර්ථකභාවය තේරෙනවා. හරිද? එතකොට ආදීනව සංඥාව මේ වගේ බොහෝ දේවල් තියෙනවා ආරියෂ්ඨාංග මාර්ගයේ. ජීවිතයේ අපේ මනසට එන සියලු දුක් හරිද? සියලු දුක් වලට හේතුව සහ විසඳුම ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගැලපෙන විදියට හොයන්න පුරුදු පුහුණු වෙන්න ඕනේ. හරිද? අපිට ඔක ඇහුණේවත් නැහැ නේ කතකින් බලනකොට. නේද? අපි ඔන්න සමාජ කතිකාවතක් හදන්න ඕන තැන. විසඳුම් සෙවිය යුත්තේ දුකට විසඳුම් සෙවිය යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියලා සම්මා සමාධි කියලා හිතේම උපදින ධර්මතා වගයක් හිතේම උපදින අකුසලයන් වලට ප්‍රහාර එල්ල කරමින් ඒ අකුසලයන් නැති කරන ක්‍රමවේදය චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියලා අපූර්වට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආර්ය අෂ්ටාංග මාර්ගය පාවිච්චි කරන කෙනෙක් භාවිතා කරන්නයි කියලා තියෙන්නේ භාවිතා කරන්න මොකටද තමන්ගේ ජීවිතය සුවපත් කරගන්න කම්පියුටරයක් තියාගෙන ඉන්නවා පාවිච්චි කරන්නේ නැතුව. කිසි වැඩක් ගන්න නැතුව තියාගෙන ඉන්නවා. එහෙනම් මේක භාවිතා කරන්න ඕන. කොහෙදද භාවිතා කරන්න ඕන? ජීවිතේදී භාවිතා කරන්න ඕන. හරි තමන්ගේ ජීවිතය ආරාද. එහෙනම් අපි පුංචි දරුවන්ට පවා හැම වෙලෙම කියන අපි බෞද්ධයෝ. හැම වෙලෙම හැමෝටම අපි මුණුනන්න ඕන කතාවක් තියෙනවා. මොකද්ද? අපි බෞද්ධයත්වෝ. හ්ම් අපිට බෞද්ධයට භාවිතා කරන්න වැඩපිළිවෙලක් තියෙනවා. අපේ මනසින් උපද්දවන විදියට සකස් කරන්න වැඩපිළිවෙලක් තියෙනවා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් අන්න ඒ විදිහට හැම තැනකම හැම විටකම වේදනාව ගැන ඒකේ අනිත්‍ය ස්වභාවය ඔය අපි දැන් කතා කරපු කරුණු හරි දැන් අපි සතියක් කතා කරා ඒක මම මේක අච්චාරුවක් වගේ සම්බෝලයක් වගේ කතා කරේ ඔක්කොම එකට අරගෙන එහෙම කතා කරේ සතියක් තිස්සේ අපි ක්‍රමානුකූලව සාකච්ඡා කරපු කාරණා ටික මේ කාරණා ඔක්කොම සමස්තයක් වශයෙන් අපි සිකුරාදා දවසට හුඟක් දවස් වලට කතා කරන්නේ ඇයි ඒක අපේ ජීවිතයටත් එකතු කරගෙන අන් අයට මේකෙන් පණිවිඩයක් ලබා දෙන්න. විශේෂයෙන් අපේ තරුණ කණ්ඩායම් ළමයිත් එක්ක ආශ්‍රය කරනකොට අපිට හොඳට තේරෙනවා ළමයි හරීම තීක්ෂණ බුද්ධියකින් යුක්ත අය. තීක්ෂණ බුද්ධියකින් යුක්ත අය. ඒ වගේම තරුණ අයට ලොකු ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා ඇත්ත සම්පූර්ණයෙන් වැහිලා යන ස්වභාවයක් තියෙනවා සාමාන්‍ය ජීවිතයේ ඉන්නකොට ඒ තරුණ කාලේ ස්වභාවයට ඒක ලොකු පීඩනයකින් තමයි ඒ අත්තන්ට ජීවිතය ගත කරන්න වෙන්නේ යම්කිසි කාලයක් පහු වෙනතුරු හුඟක් අය තමන්ගේ ජීවිතේ වැරදි පැත්තට හරව ගන්න හැරවුම් ලක්ෂ්‍ය ඇති වෙන්නෙම තරුණ කාලයේදී ඉතින් විශාල යහපත් ගමනක් යන්න පුළුවන් හුඟක් අය තමන්ගේ ජීවිතයේ ජීවිතයේ ඇත්තටම යම්කිසි අභාග්‍ය සම්පන්න ඉරණමකට පත් වෙනවා ඒ සිත්තර තියෙන හැඟීම් පාලනය කරගන්න අවශ්‍ය ක්‍රමවේදයක් නොලැබීම හේතු අවුරුදු ගාණක් අවුරුදු පොඩි අවුරුදු දැන් සාමාන්‍ය පෙළ කරන ළමයෙක් ඒක ඉවරුනාට පස්සේ අවුරුදු 3ක කාලයක් ඇතුළත එයාගේ ජීවිතේ ජීවත් වෙන විදිහ එයාගේ මනස වැඩ කරන විදිහ සම්පූර්ණයෙන්ම එයා මොන වගේ වෘක්ෂයක් විදිහට සමාජය හැදෙන්නේ කියන එක තීරණය වෙනවද නැද්ද මුළු ජීවිතේම තීරණය වෙන්න ඕනේ අවුරුදු 3 මත එතකොට එතන එතෙන්ට නේද අපි අවධානය යොමු කරන්න ඕනේ. එතෙන්දි නේද අපිට අවශ්‍ය වෙන්නේ ධර්මය. හරි එතෙන්දි එතෙන්ට තමයි අපි නියම ප්‍රතිකාරය කරන්නම ඕනේ. පොත්පත් ටික ලං කරලා, කෝටුව ලං කරලා නේද සැඩපරුස වෙලා කරන්න පුළුවන් එකක් නෙවෙයි. එතෙන්දි තමයි ඒ කට්ටියට අවශ්‍ය කරන පිහිට සරණ වෙන්න ඕනේ. ඉතින් එහෙමනම් ඒ වගේ වැඩපිළිවෙලක් වැඩපිළිවෙලවල අපේ සමාජයේ ධර්මය වැඩියෙන්ම අවශ්‍ය වෙන්නේ මෙන්න මේ වයසේ ඉන්න ආයතය කියලා ඒ අයගේ ඔය කිව්වට අපි ඔක්කොමලා ඒ වයස පහු කරගෙන ආපු අය මම එක ප්‍රශ්නයක් අහන්න ධර්මදේශනා ඉවර කරන්න ඉස්සෙල්ලා එවැනි පීඩිත කාලයේදී ලොකු අසරණකම් තිබ්බද නැද්ද නේද මොනවද ඒ අසරණකම් සල්ලි නැතුව නෙවෙයි නේද හිතේ තිබ්බ අසරණකම් කර කියා ගන්න දෙයක් නැහැ එන හැඟීමත් එක්ක එන හැඟීමත් එක්ක ඒ හැඟීම පාලනය කරගන්න බැරුව ඒකත් එක්ක ඉගෙන ගන්නත් ඕනේ අනිත් හැඟීමුත් එනවා මේවාට පිළියම් නැතුව නේද පීඩිත ස්වභාවයක් තිබ්බද නැද්ද වැඩිහිටියට පත් වුණාට පස්සේ ඒක අමතක වෙනවා හුඟක් අයට අමතක වෙලා මොකද වෙන්නේ දරදඬු පාලනයකට යනවා අන්තිමට ඔක්කොම විනාශ කරගන්නවා ඒකින්ද ප්‍රතිකාර කළ යුතු තැනට ප්‍රතිකාර කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඉතින් සමාජයේ අපිට කතිකාවතක් ඇති කරගන්න අපි බෞද්ධ විදිහට ওই විභාගයට කියලා ගිහිලා බෝධි පූජා වලට විතරක් අරන් ගිහලා ළමයාව හරියන්නේ නැහැ බෞද්ධකම පාවිච්චි කරන්න ඕන භාවිතා කරන්න ඕන කොතෙන්දද ළමයාගේ තරුණයාගේ අවශ්‍ය පීඩණයට ඇති වෙලා තියෙන මානසික පරිහානියට නැත්නම් මානසික ශක්තිය උපදවා ගන්න යාලට අවශ්‍ය වෙලාවට අවශ්‍ය බෙහෙතක් විදිහට ධර්මයේ භාවිතා කළ යුතු තියෙනවා. ඒකද ඒක එකවරක් නෙවෙයි දසදහස් වාරයක් හිතන්න ඕනේ. හිතලා මේ ධර්මයට සාධාරණයක් ඉෂ්ට කරගන්න අපේ ළමයින්ට මේවා තර්කානුකූලව තර්කයට අහු නොවන මේ ධර්මය තර්කානුකූලව කියලා දෙන්න පුළුවන්කම තියෙනවා. තර්කයට අහු නොවන බව තර්කයෙන් පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකින්දා විද්‍යාත්මකව මේක දරුවන්ට එකතු කරවුවොත් ඒ දරුවෝ ඒක බාර ගන්න ඕන තරම් සූදානම්. හරි අපි කරවුවේ ඒක නෙවෙයි අපි කරේ අදෘශ්‍යමාන දෙයක් විදිහට ධර්මය ධර්මයෙන් පිහිට ආරක්ෂාව ඉල්ලන ප්‍රාර්ථනා කරන එලාවට ආරක්ෂාව ලැබේවි මේක මෙහෙම කරගන්න මෙහෙම කරගන්න කියලා මේ පහන තියන්න එතකොට හරියයි මල් ටික පූජා කරන්න හරියයි ඒවත් කරන්න ඕනේ ඒතෙන්ට නෙවෙයි ළමයින්ගේ මානසිකත්වය ප්‍රබල කරවන්න ඕනේ මේක තියෙන හරය මේක තියෙන මානසික විප්ලවය පිළිබඳව. ඉතින් ඒ සඳහාත් කරුණු කාරණා මතක් කරමින් අද දවසේ අපිට හැම කෙනෙකුටම මේ කතිකාවත ඇති කරන්න පුළුවන් සමාජයේ එවැනි උතුම් කතිකාවතක් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච ආකාරයට සිව්වනක් පිළිසෙ විදිහට අපි ඇති කළ යුතු තියෙනවා. එවැනි උතුම් තත්වයකටපත් වෙලා තමනුත් නිවැරදි වෙලා අන් අයත් නිවැරදි කරගන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරනවා. හොඳයි අද දවසේ නිවසේ ඉඳලා මේ ධර්මයේ ශ්‍රවණය කරපු පින්නන්ත පිරිසට ඒ ධර්මයේ ශ්‍රවණය කරන්ඩ තමගේ නිවසට මේ ධර්ම දේශනාව අරගෙන ආවේ මේ මැදිරියට ඇවිල්ලා මේ ධර්මය ශ්‍රවණය කරපු මේ පින්නන්ත පිරිස. ඉතින් ඒ ආයුණියම ඔබ අප හැමදෙනාම ප්‍රාර්ථනා කරමු මේ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධය සඳහාම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසත්තා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.